යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් මේ දවස්සේ අපි සීලු දෙනා දෙවි පියාණන් වහන්සේව নমස්කාර කරන්න යනවා. කිතුණු ජනතාව හැටියට අපගේ ජීවිතයේ තියෙන ඉතාමත් වටිනාම වැදගත්ම දවස යේසුස් වහන්සේගේ කුරුසියේ උතුම් පූජාව අද දවස්සේ අපි සිහි කරනවා ස්තුතිවන්ත වෙනවා උන්වහන්සේට ගෞරව කරනවා ඒ පූජාව තුලින් තමයි අපගේ සියලුම පාපයන් සහ සාපයන් වලට මිදීම ලැබුණේ. අද දවසේ දෙවියන් වහන්සේගේ වචනේ කොටසක් අපි කියවලා මේ දේව මෙහි ආරම්භ කරන්න යනවා. අපි සියලු දෙනා බයිබල් වල ලූත්තුමාගේ සුභාරංචිය 23 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදයේ සිට 49 වෙනි පදය දක්වා කියවන්න යනවා. ලූත්තුමාගේ සුභාරංචිය 23 වෙනි පරිච්ඡේදයේ 44 වෙනි පදයේ සිට 49 වෙනි පදය දක්වා. එය මත්දහන් වේලාව පමණ විය. රට පුරා අන්ධකාරයක් පහළ වී. එය සවස 3 දක්වා පැතිරිවි. හිරු අඳුරු විය. දේවමාලිකාවේ තිරය දෙකටව ඉරී ගියේය. යේසුස් වහන්සේ මහා හඬින් මුරගසා පියාණනි ඔබ හස්තයට මාගේ ආත්මය බාර දෙවි වදාළසේක. මෙවදන් කියා උන්වහන්සේ අපවත් වී වදාළසේක. එවිට ශාතාධිපතියා සිදූ දෙය දැක දෙවියන් වහන්සේට ප්‍රශංසා කරමින් සැබවින්ම මේ මිනිසයා නිදුස් කෙනෙකයි කිවේය. මේ සිද්ධිය බැලීමට සමූහයා සිදූ සියල්ල දැක ලයට ගසා ගනිමින් ආපසු ගියහ. උන්වහන්සේ දැන හැඳින සිටි සියල්ලෝද ගලීලේ සිට උන්වහන්සේ සමග ආ ස්ත්‍රීහුද ඒ දේ නරඹමින් දුරින් සිටියහ. අපි යාඥා කරමු ස්වාමින් වහන්සේට මේ කාලය බාර කරලා උන්වහන්සේට ස්තුතිවන්ත වෙමු. සර්ව බලධාරී ජීවමාන දෙවි පියාණනි. අපි මේ දවසේ ඔබ වහන්සේගේ ශුද්ධ වූ අභිමුඛයට පැමිණෙනවා. මුළු විශ්වයේ මැවුම් කරුවානම් සියලු දේ නාමයට වඩා උසස් වූ නාමය ඔබ වහන්සේගේ නාමයයි. ස්වාමිනිය වහන්සේ මේ පොළොවට මනුෂ්‍ය වෙසින් ඇවිල්ලා අපගේ සියලු පාපයන්ද අකුසලයන්ද අපගේ සියලු අධර්මිෂ්ඨකම්ද උදෙසා ඔබ වහන්සේගේ ජීවිතය පූජා කරලා ස්වාමිනිය වහන්සේ අපගේ මිලය ගෙව්ව නිසා අපි ස්තුතිවන්ත වෙනවා. අද දවස්සේ ඒ වැගිරුණාව ශුද්ධ වූ රුධිරයත් ඔබ වහන්සේගේ කැඩුණාව ශරීරයත් අපි සිහි කරමින් ඒ තුලින් අපට ලැබුණා වූ මිදීම ගැන අපි ස්තුතිවන්තව ස්වාමිනි මේ දේව මෙහෙය මුළුමනින් ඔබ වහන්සේගේ සුද්ධ දෑත්වලට බාර කරනවා. දෙවි ස්වාමිනි දැන් ආශිර්වාද කළ මැනව. ඔබ වහන්සේ මේ අසාගෙන සිටින සියලු දෙනාටත් ස්වාමිනි ඔබ වහන්සේගේ දිව්‍යමය හඬ වචනය කතා කරමින් මේ මෙහෙය තුල ශුද්ධාත්මයාණනි ඔබ වහන්සේම ක්‍රියා කළ මැනව. අපේ එක එක්කෙනාගේ හදවත් සිත් අපගේ ජීවිත ඔබ වහන්සේගේ බලවත් දෑත්වලට බාර කරමින් කැප කරන්නේ අප උදෙසා මැරි නැවත නැගිට්ටා වූ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රේමණීය නාමයෙන් ආමේන් අපි ටික මොහොතක් නිහඬව දෙවියන්ගේ පාවලේ ස්තුතිවන්ත හදවතකින් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව ගැන අපි මෙනෙහි කරමු. උදෙසා සියල්ල කුරුසියේ ප්‍රණිම කර යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පූජාව අද අපට සෑහේ. ඒ පූජාව තුළ තියෙන ඒ අර්ථය අදත් අප මැදේ ජීවිතවලට දිනෙන් දින වැතුලාන්ත ජීවිතය ප්‍රාණවත් කරමින් බලාපොරොත්තුවක් ඇතුව උන්වහන්සේ තුළ ජීවත් වෙන්න එක සෑහේ खुर्सिया पे बाला आहे खुर्सिया पे नसीम आहे खुर्सिया पे सोय आहे जीवन आहे खुर्सिया पे जायत राहणे आहे हालेलुया गुरु से लाग පොළවේ ජීවත් වෙන තුරු අපට තියෙන බලාපොරොත්තුව ඔබ වහන්සේ පමණයි. වාත්ම හරින දෙවියන් වහන්සේ ලෝකාන්තම දක්වා මේ පොළවේ සියලු අභියෝග ජය ගන්න වාසි කුර්සිය ජයග්‍රහණය අපට සෑහේ සියලු වේදනාවන් කුර්සිය දරුවේ වාස අපනිසයි. සියලු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ අමාත්‍යකම් ස්වාමිනී කුර්සියේදී විදදරුවේ එයා උදෙසයි අපේ ජීවිත ගලවන්න, මුදවන්න, අපිට සුවය ගෙන එන්න, අපිට සමාදානය ගෙන එන්න. ඒ දඩුවම ස්වාමිනිය ඔබ වහන්සේ පිට ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ දරුවා. අපි නිදහස්. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ධර්මශීල දරුවක් ලෙස ජීවත් වෙන්න ඔබ වහන්සේ කැඳෙව නිසා වහන්සේගේ ලේවල බලය තුළ ස්වාමීන් වහන්සේ ධර්මශීලකම ඔබ වහන්සේට පොරොන්දු වන නිසා ඔබ වහන්සේ ස්තුති කරනවා. සියලු ජාතික දෙවියන් වහන්සේ ඔබ වහන්සේ සියලු මනුෂ්‍ය ජීවිත වෙනුවෙන් ඔබ වහන්සේගේ පූජාව ගැන ස්තුති කරනවා. කිසි කෙනෙක් විනාශ නොවේ සියල්ල සදාකාලික ජීවන උරුම කරගන්නා පිණිස ඔබ වහන්සේ කුරුසියට ගියා. ඔබ වහන්සේට ස්තුතියි. ගෞරව වේවා. নমস্কার වේවා. ඒ උතුම් වූ පූජාව මුළු ලෝකෙටම ස්වාමිනිය අද බලාපොරොත්තු වගෙන නිසා ඔබ වහන්සේ බලාපොරොත්තු ඇති ජීවිත ලෙස වාස්තුල ස්වාමිනී තවත් ස්ථිර වෙන්න වාස්තු උපකාර කරන්න සත්‍ය දෙවියන් වහන්සේ සදාකාලික දෙවියන් වහන්සේ මරණය පරාජිත දේශ වහන්සේ වාස්තු ස්තුති ස්තුති එළේවල බලය සිහි කරනවා අන්ධකාරය අක්ෂය කිසිලු අධිපතිට මුෘති ජයගතයේ ස්වාංශික බලය තමයි පාපේ ජය ගන්න. නිර්ණපුර ජය ගන්න. අපිට තියෙන සංවාස තුලාත බලය ගැන විවාහ ස්තුති කරනවා. ඔළුගවරේ අසුරගෙන් දුරු කරන්න. අපිට විරුද්ධව තියෙන ස්වාමින්ම අන්ධකාරයක්ෂයාගේ ස්වාමිනී මරණීය බන්ධන මුලින් ගලවන්න. බයත් සමින් ස්වාමීන් වහන්සේ මුදවන්න. ඒ බලය අදත් ස්වාමිනී මධ්‍ය ක්‍රියාත්මක නිසා ඔබ වහන්සේ ගෞරව කරනවා. යේසුස් ක්‍රිස්තුස්ගේ පූජාව සියලු යක්ෂගේ ක්‍රියාවන් කුරුසියේ ජයගත්තාසේ ඔබ වහන්සේගේ බලයෙන් සියලු අන්ධකාරයේ සියලු නපුර ජයගන්න ස්වාමීනි වාස අකුසල ජීවත් වෙන නිසා වාස ජීවමාන උපමාදේ ක්‍රියා කරන්නගේ මානස නිසා යෝවාස ගෞරව කරනවා වාස ප්‍රශංසා කරනවා වාස මරුණා තුන්වෙනි දවස් වාස මඩොම්බින් නැගිටුණා දබමන්තේ වාස ජීවමානගේ මානස හalleluya සිරි ජාති වාස ශුද්ධ නාමයේ ඉදිරියේ දනනමයි සියලු දේව වාස්තවින් වාස්තව ප්‍රකාශ කරයි වාසට ජීවමානව ස්වර්ගයේ සිටමින් අහස් පොළව සියල්ල පාලනය කර දෙවියන් වාසය යේසුස් ස්වාමීන් වහන්සේ නාමයෙන් සෝනවා එනාමයට නමස්කාර කරා කරුණාව අනුග්‍රහය උපකාරය ආත්ම බලය අපමතින් වෙනවා රැතුලාන්තේ සිත් සිත්විලි ආකල්ප සියල්ල ස්වාමීන් දවස ඔබ වහන්සේ අලුත් කරමින් දිනින් දින ස්වාමීන් ඔබ වහන්සේ වෙනස් වෙන්න ඔබ වහන්සේ දෙවන පැමිණීමට ස්වාමීන් සූදානම් වෙන්න ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ වේලිදරව ඔබ වහන්සේ ස්වාමීන් වචනය සමග තබමින් කුර්සිය ස්වාමීන් කරමින් ඒකට මහිමේ දෙමින් ඒකට ගෞරව කරමින් ස්වාමීන් ස්තුතිවන්ත හදවතකින් දෙගැලෝකරී ස්වාසිමත නැදෙන්න වාසි ස්වාමිනියන් උපකාර කරන්න වාසි මුළු මහිමේ ගෞරවය නමස්කාර ස්තුතිය ප්‍රශංසා කරනවා යේසුස් ක්‍රිස්තුස් වාසිකේ නාමයෙන් දෙවනාන්සට සුතිවන්තයනම වෙලාව ගැන විශේෂෙන් මද දවස අපි එකතු වෙලා ක්‍රිසුස් වහන්සගේ මරණය සිහි කරන්නට අපි එකතු වෙලා සභාවක් විදියට අපි මේ ගත කරද්දී ඒ මරණය ඇති වටිනාකම තේරුම් අරගන්නට උන්වහන්සේගේ දිව්‍යමය වරප්‍රසාදය අපි උන්වහන්සේගෙන් අයදිනවා. ප්‍රේමාන්තිනි මුළු ලෝකයක් ව්‍යවසනයකට මුහුණ දීලා ඉන්න වෙලාවකදී ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කරන දවසට අද දවසට එදිලා තියෙනවා කියන්නේ සැබවින්ම අපි උන්වහන්සේ දිහා හැරිලා බලන්නට අවශ්‍ය දවසක්. ඔබ දන්නවා මේ දවසේ ඉතාමත් වැදගත්. හේතුව ක්‍රිස්තුස් වහන්සේ සහ දෙවියන් වහන්සේ මනුෂ්‍යගේ ජීවිතයේ ජයග්‍රහණය උදෙසා කැඳවගෙන යන දවසක් තමයි මේ මහසිකුරාද දවස කියලා කියන්නේ. පුංචි කාලේ මට මතකයි මම සභාවත් එක්ක එකතු වෙද්දී මගේ අම්මා මගේ පවුලේ අය මේ මහස්සකුරාද දවසට පල්ලි යනවා. ඔවුන් පල්ලිගේ බොහෝ වෙලාවට සුදු ඇඳලා කළු ඇඳලා චූටි අවදිය ගත කරත් මට ලොකු ප්‍රශ්නයක් මේ කොහෙ දෙයන්න කියලා. හේතු සමහර දවස්වලට මේ ඇත්තෙක්ට මම මළගෙවල් වලට යනවා. මේ මළගේකට දෙයන්නේ සුපුරුදු දේවස්ථානය සම්පූර්ණ නිහඬයාවට පත්වෙලා අර වේදනාව ලකුණි දෙන තැනක් බවට දේවස්ථානයක් පත් වෙලා තියෙනවා. වෙන්දට ගායනා කරන ගීතිකාන මේ අපි ගායනා කරන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් ගීතිකා ගායනා කරන්නේ තාලය වෙනස් ගොඩාක් පහළට ගිහිල්ලා ගායනා කරන ගීතිකා ගායනා කරන්නේ. එහෙත් මගේ ගැටලුව වුණේ සැබවින්ම ක්‍රිස්තුස් වහන්සේගේ මේ පරිත්‍යාග දවසේදී අපි කොහොමද ගත කරන්නට ඕනේ ඇත්තරම මොනවා දෙදා දවසේ වුණේ කියලා ක්‍රිස්තුස් වහන්සේ මනුෂ්‍ය ස්වරූපය අරගෙන උන්වහන්සේ මේ ලෝකයට ආව උන්වහන්සේ අපිට ප්‍රේම කරන නිසා ස්වර්ගයේ සැප සම්පත උන්වහන්සේ අතහැරලා දාලා උන්වහන්සේ මේ ලෝකයට ආවා ප්‍රේමාන්තනි අපි දන්නවා සප්පති පොත ආරම්භයේදීම අපිට පේනවා දෙවියන් වහන්සේ අපිට ප්‍රේම කරපු නිසා උන්වහන්සේගේ අසීමිත ආදරය නිසා උන්වහන්සේ මේ ලෝකේ මවනවා. උන්වහන්සේ මේ ලෝකේ මවද්දී මිනිසයාට ජීවත් වෙන්න සුදුසු උපරිම පරිසරය උන්වහන්සේ නිර්මාණය කරලා මිනිසයා මේ ලෝකයට අරගෙන එනවා. මනුෂ්‍යයා මේ ලෝකෙට ගෙනාව විතරක් නෙමේ සමස්ත මැවිල්ලේ ප්‍රධාන තැනකට දෙවියන් වහන්සේ මනුෂ්‍යවර්ගනනවා. ඒ උන්වහන්සේ මනුෂ්‍යයට ඔබට මට දක්වන ආදරයයි. උන්වහන්සගේ මැවිල්ලෙ මුදුන් මල්කඩ අපි උන්වහන්සගේ මැවිල්ලෙ ප්‍රධානම තැන අපි ඒ උන්වහන්සගේ ආදරය නිසා එහෙත් ඒ උපත්ති පොතේ තුන්ගනි පරිච්චේදයට ඇති අපිට පේනවා ක්‍රිස්සුස් වහන්සේ එම නැතම් දෙවියන් වහන්සේගෙන් අපි ඈත් වෙලා උන්වහන්සගේ වචනය කඩ කරලා අපේ ආදි මව්පියන් උන්වහන්සේගේ ආදරෙන් ඇත්තෙනවා. පියාණන් වහන්සේට කොපමණ හැඟීමක් කොපමණ දුකක් මනුෂ්‍යයන් වෙච්ච අපි ගැන හිතෙන් ඇතිද. උන්වහන්සගේ වචනය කඩ කරලා උන්වහන්සගෙන් ඈතට දුවද්දි හිපියාණන් වහන්සේට කුමන හැඟීමක් අපි ගැන දැනෙන් ඇතිද. නොමුත් දෙවියන් වහන්සේ මොන තත්ත්වයක් මධ්‍යය හෝ තමුන්ට අකීකර වූ මනුෂ්‍යාව අතහරින්නට සූදානම් වුණේ නෑ. උන්වහන්සේ මනුෂ්‍යයට ප්‍රේම කරනක වඩ වඩාත් උන්වහන්ස වැඩි කරා. විශේෂෙන් අපිට පේනවා උපත තුන්ගනි පරිච්චේදයට ගිහාම අපේ මුල් මව්පියන් ආදම් සහයව පාපයට වැටුනම ඔවුන් දෙවියන් වහන්සගෙන් හැඟවෙලා ඉති දෙවියන් වහන්සේ ඇවිල ඔවුන් හොයනවා. ඔවුන් එක කතා කරනවා. කතා කරනවා පමණක් නොවෙයි. ඔවුන් ඇගේ වස්ත්‍රයක් නැහැ කියල හැන්ගෙද්දී දෙවියන් වහන්සේ මුල්ම යාගේ ඔප්පු කරලා මුල්ම ලේබින්ද හලලා මනුෂ්‍යාව නිර්වාශ්‍ර භාවයෙන් එලියට අරගෙනනවා. උන්වහන්සේ මනුෂ්‍යාව වේදන් වෙනෙන් එලියට තියෙනවා. අපිට සමහරක් වෙලාවට හැඟේ ඇයි උන්වහන්සේ එලියට දැම්මේ. ඒ උන්වහන්සේගේ කෝපය නිසාද නැහැ. අපේ මුල් මව්පියන් තුළට ආව පාපය සදාතනිකව ඔවුන් තුළ තැම්පත් නුවන පිණිස උන්වහන්සේ ඔන්න එලියට දානවා. උන්වහන්සේ බලාපොරොත්තුවක් ගේනවා. උන්වහන්සේ බලාපොරොත්තුවක් ගෙනල්ලා කියනවා. ඔබව නැවත වතාවක් මම ළඟට කැඳවා ගන්නවා. ප්‍රේමවන්තයනි මේ කැඳවා ගැනීමේ මූලිකම පරිත්‍යාගය සිද්ධ වන්නේ ක්‍රිස්තුස් වහන්සේ තුළින්. අපේ පාපේ අපේ ජීවිතත් එක්ක ඉදිරියට එන්ට එන්ට ගලාගෙන එද්දී අපේ ජීවිත සමස්තයම දෙවියන් වහන්සගෙන් ඈත් වෙලා පාපය මත අපි ජීවත් වෙන්නේ පාපයත් එක්කයි අපි ජීවත් වෙන්නේ දෙවියන් වහන්ස අපේ මැව්වා මුල් මැවිල්ලේ තිබිච්ච ශුද්ධකම අපේ ජීවිතයෙන් අහක් වෙලා යනවා දෙවියන් වහන්සේ මවත්දී ඒ උන්වහන්සේගේ ස්වරූපය දරපු අපි පාපය නිසා අහක් වෙලා යනවා පාපය නිසා නැති වෙලා යනවා නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත වතාවක් මේ පොළොවට ඇවිල්ලා උන්වහන්සේ කුරුසේක උන්වහන්සේගේ ජීවිතේ පූජා කරලා උන්වහන්සේ අපව කැඳවන්නේ පාපරහිත ජීවිතයකට උන්වහන්ස අපට මඟ පෙන්වන්නේ පාපරහිත ජීවිතයකට රෝම පොතේ හැවැනි පරිච්චේදේ විසිතුන්ගනි පදය මෙහෙම කියනවා. මක්නිසාද පාපයේ කුලියනම් මරණය නොමුත් දෙවියන් වහන්සේගේ ජීවනවාල් දීමනාවනම් අපගේ ස්වාමි වූ යේසු ක්‍රිස්තුස් වහන්සේ තුළ සදාකාල ජීවනයයි. පාපයට උරුම වුණේ මරණයයි. නමුත් දෙවියන් වහන්සේ අපිට නොමිලේ ලබා දෙන දීමනාවනයි කෘෂ්ස් වහන්සේ තුළ සදාකාල ජීවනය. අපේ පාපයේ දඩුවම උන්වහන්සේ හාවර කරා අපේ පාපයට තියෙන ඒ කුලිය උන්වහන්සේ හවර කරලා ක්‍රිස්තුස් වහන්සේ තුළින් නොමිලේ ක්‍රිස්තුස් වහන්සේ තුළින් සම්පූර්ණයෙන්ම නොමිලේ උන්වහන්සේ ජීවනයකට ගේනවා. ප්‍රමන්තෙන මේ කුර්සේ යාගෙන් අපි ලබන මුල්ම ආශිර්වාදය වන්නේ මේ පාපය කුලිය හවර කරලා දාලා කෘෂුස් වහන්සේගේ ඒ සදාකාලික ජීවනය අපි තුළට අරගෙන නැහින්නයි. උන්වහන්සේ අපේ පාපේ හෝදනවා හෙබ්‍රේ පොතේ දහවෙනි පරිච්ඡේදයේ දහවෙනි පදේ කියනවා ඒ කැමැත්ත පරිද්දෙන් යේසු ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය එකම වරක් පූජා කිරීම කටුණු කොටගෙන අපි පිරිසිදු කරනු ලැබ සිටමුව ඒ කැමැත්ත පරිද්දෙන් යේසු ක්‍රිස්තුස් වහන්සේගේ ශරීරය එකම වරක් පූජා කිරීම කරුණු කොටගෙන අපි පිරිසිදු කරනු ලැබූ සිටිමු. අපි පාපය නිසා අප විත්‍ර වුණා. අපි පාපය නිසා උන්වහන්සගේ මුල් සුරූපය අපි නැති කරගත්තා නමුත් ක්‍රිස්සුස් වහන්සේගේ පූජා කිරීම කරනු කොටගෙනන්න දැන් උන්වහන්ස අපි අපිරිසිදු කරලා තියෙනවා. මේ මහසෙකුරාද දවස අපි සිහි කරන්නේ මේ උතුම් පරිත්‍යාගයයි. උන්වහන්සගේ පූජාවීමේ පරිත්‍යාගයයි. උන්වහන්සේ මනුෂ්‍යාව පිරිසිදු කිරීමේ පරිත්‍යාගයයි. පාපයේ කුලිය අහවර කරන මහා පරිත්‍යාගේ සහ කෘෂස් වහන්සගේ දීමනාව නොමිලේ මනුෂ්‍යයාට දුන්න මේ මහා පරිත්‍යාගය පිළිබඳව අපි මහසිකුරාද දවසේදි කතා කරන ප්‍රේමවන්තයනි. ඒ කෘෂස් වහන්සගේ ප්‍රේමය කුපමනද කියනවනම් දෙක කොරින්තියවුම් පත්‍රයේ පස්සනි පරිච්චේදේ විසියෙක්වනි පදේ පාවල්තුමා කියනවා. අප උන්වහන්සේ තුළ දෙවියන් වහන්සගේ ධර්මිෂ්ඨකම වන පිණිස. පාපය නොදත්තා වූ උන්වහන්සේ අප වෙනුවට පාපය වන්නට දෙවියන් වහන්සේ සැලැස්සූ සේක. ඉ ප්‍රේමය කියාපාන්නේ ඒ ආකාරයට අපි තමයි පාපය දන්නේ අපි තමයි පාපය තුළ ඉන්නේ නමුත් පාපය ගැන නොදන්නා වූ යේසුස් වහන්සේ පාපය උදෙසා පූජාවක් වන්නට දෙවියන් වහන්සේ සැලැස්සුවා ඒ අරමුණ වන්නේ මනුෂ්‍යාව පාපයෙන් ගලවා ගන්නටයි මනුෂ්‍යාව පාපයෙන් එලියට අරගෙන දෙන්නටයි අපි දෙවනි ආශිර්වාදය වෙත හැරෙනවනම් මරණය වෙනුට උන්වහන්ස අපිට ජීවනය කෙනල්ලා තිබුණා උන්වහන්ස අපේ දඩුවම දරාගත්තා යසා පුතේ කතා කළ කියෙන පනස් තුන්ගනි පරිච්චේදේ හැවැනි පදේ අපි සියල්ලෝම බැටලුවන් මෙෙන් මුලාවී එකනෙක් කෙනා තම තමාගේ මාර්ගයන් වලට හැරී ගියමය ස්වාමින් වහන්සේ ද අප සියල්ලන්ගේ අයුතුකම උන්වහන්සේ පිට තැබූසේක අපේ කැමැත්තට අපි හැරිලගියා නමුත් අපිව කැඳවාගන්නට උන්වහන්සේ යේසුස් වහන්සේ තුළට ඒ අයිතුකම තැබවා යේසුස් වහන්සේ තුළට ඒ අයිතුකම ලැබවා දෙවියන් වහන්සගේ ප්‍රේමය මහා අනර්ගයි අපේ මරණය වෙනුවට උන්වහන්සේ ජීවනය කෙන පින්ද දෙන පිණිස යේසුස් වහන්සේ පාවිච්චි කරනවා අපේ පාපවලට නැසී ධර්මිෂ්ඨකමට ජීවත්වන පිණිස උන්වහන්සේ තමන්ගේ ශරීරයෙන් ගස පිටදී අපගේ පාපයන් සුළුසේක උන්වහන්සේගේ තුවාලවලින් නුම්ඹලා සුව කරනු ලැබූහය කියලා එක පේතෘස් පොතේ දෙවැනි පරිච්චේදේ විසි හතරවෙනි පතේ සඳහන් කරනවා. අපේ පාපයන් වලට අපි වෙනුවට යේසුස් වහන්සේ නැහැයිලා. අපිව ධර්මිෂ්ඨකම ඇතුළේ ජීවත් කරන්න උන්වහන්සේ අපේ පාපේ දරාගත්තා. මේ මහා සිකුරාද දවසේදී අපි මනුෂ්‍යයන් විදියට ක්‍රිස්තුස් වහන්සේගේ මරණය සිහි කරද්දී අපිට දුක හිතෙනවා වේදනාව දැනෙනවා නමුත් මේ හැම දෙයක්ම උන්වහන්සේ දරාගත් එකම හේතුව වන්නේ අපිව ධර්මිෂ්ඨ කරන්නයි අපි ධර්මිෂ්ඨකම තුල අපිව ජීවත් කරන්නයි ප්‍රේමාන්තයනි මරණය වෙනුවට උන්වහන්සේ ජීවනය අපිට ගෙනවා පාපේ වෙනුවට ධර්මිෂ්ඨකම උන්වහන්ස අපි තුළට ගෙනවා අපිට වගකීමක් තියෙනවා එෙන අපිට වගකීමක් තියෙන උන්වහන්සේ තුළ සැබවින්ම ජීවත්වන පිණිස සැබවින්ම ධර්මිෂ්ටකම් කරන පිණිස වරක් උන්වහන්සේ මැරුණේ පියාණන් වහන්සේ සමඟ නැවත අපි එකතු කරන්නටයි පාපය නිසා දේව උදහසට ගොදුරු වෙද්දී දේව ප්‍රේමේ පංගුකරුවන් වෙන්ට ක්‍රිස්සුස් වහන්සේ මා වෙනුවෙන් ශාන්තිකර පූජාවක් වුණා එක යොහන් හතර දහය කියනවා ප්‍රේමය නම් මේය එනම් දෙවියන් වහන්සේට ප්‍රේම කලා නොව උන්වහන්සේ අපට ප්‍රේමකොට අපේ පව් දෙසා ශාන්තිකර පූජාවන පිණිස තමන්ගේ පුත්‍රයන්නේ වූපාවය උන්වහන්සේ අපට ප්‍රේම කරන්නේ උන්වහන්සගේ පුත්‍රයාණන් අපට පරිත්‍යාග කරදීමෙන් උන්වහන්ස අපට දෙමින් ඒ ශාන්තිකර පූජාවෙන් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන්නේ මනුෂ්‍යයන්ට නැවතවතාවක් උන්වහන්සේත් එක්ක ශුද්ධවන්තව ධර්මිෂ්ටව ජීවත්වන පිණිසයි. අපේ ජීවිතය අපි ගොඩක් වාරයන් වලදි මේ මහසිකුරාද දිනය අපි සිහි කරන්නට ඇති නමුත් මේ මහසිකුරාද දවසේදී අපි තීරණයකට එන්ට අවශ්‍යයි. ප්‍රසුස් වහන්සේ තමුන්ගේ ජීවිතය දෙමින් අපිව ධර්මිෂ්ඨකම් කරන්න කැඳවූසෙක් නම් මේ මහසකුරාද දිනේ අපි ගතයුතු තීරණය වන්නේ ක්‍රිස්සුස් වහන්සේගේ මරණයට සාධාරණයක් ඔප්පු කිරීමටයි. අපිට ඒ මරණය පංගුකාරිත්වය ලබනවයි කියලා අපි දුක්විඳිනවට වඩා ක්‍රිස්සුස් වහන්සේ අපිව කැඳවන්නේ ධර්මිෂ්ඨකම් කරමින් උන්වහන්සේ සමග පංගුකාරිත්වය ලබන්න. අපි දැකලා තියෙනවා බොහෝ මිනිස්සු චාරිත්‍ර කරනවා අද දවස ගත කරනවා විවිධ චාරිත්‍රවලින් මේ හැම දෙයක්ම පුහුවක් බවට පත්වෙනවා අපි ඒ මරණයට සැබෑ අර්ථයක් ගෙන දුන්නේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ අපිව කැඳවන්නේ මේ මරණය තුළදී උන්වහන්සේ බලාපොරොත්තු වෙච්ච ධර්මිෂ්ඨකම සහ දෙවියන් වහන්සේ සමග මිත්‍රකම දෙවියන් වහන්සේ සමග සමග කිරීම ස්ථාවර වෙන්නටයි. එහෙන් අපි තීරණයක් ගමු. අපි පවුලක් විදියට අපි පුද්ගලිකව අපි සභාවක් විදියට උන්වහන්සේ ඉදිරියේ ධර්මිෂ්ඨකම් පවත්වන්නට සහ ශුද්ධවන්ත ජීවිතයක් ගත කරන්න අපිට හැකිනම් මේ මහසිකුරාත දවස සැබවින්ම යේසු ක්‍රිස්තුස් වහන්සේගේ මරණයට අපි මහා අර්ථයක් ගෙනෙන මනුෂ්‍යයන් බවට පත්වෙනවා මේ අභියෝගය ඔබට මම පාර කරනවා ඒ අභියෝගයෙන් මට දහිතයි අපි ගතකරපු මහාසිකුරාදාවන් සියල්ලට වඩා මේ මහස්සකුරාදා සැබවින්ම කෘෂ්ස් වහන්සේ සමඟ සමදගි වෙන සැබවින්ම කෘෂ්ස් වහන්සේ සමඟ සම්බන්ධ වෙන ධර්මිෂ්ඨකම් පවත්වන මහසිකුරාදා බාවට අපි පත් කරගන්න. එලෙස කරන්නට ඔබට මට දෙවියන් වහන්සේ ආශිර්වාද කරන සෙක්වා ඔබට ජේෂ පිහිටයි. අපි සියලු දෙනා යාඥා කරලා දෙවි ස්වාමීන් වහන්සේට ස්තුතිවන්ත වෙමු. ඒ වගේම එන්නා වූ දවස් අපි බාර කරලා යාඥා කරමු. ස්වර්ගයේද පොළොවේද සියලු බලය ඇති සර්ව බලධාරී ජීවමාන දෙවි පියාණන් වහන්සේ ස්වාමිනි අද දවස්සේ ඔබ වහන්සේගේ අභිමුකේ නමස්කාර කරන්නත් ඔබ වහන්සේගේ වචනයෙන් උපස්ථානය ලබන්ටත් අපට දුන්න කරුණාව ගැන ස්තුතිවන්ත වෙනවා. දෙවි ස්වාමින් වහන්ස මේ දවස්සේ අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා අප උදෙසා වහන්සේ ඒක ජාතක පුත්‍රයාණන් මේ පොළොවට දෙන තරම් අපට ප්‍රේම කරලා එතුමානන් ස්වාමිනි අප උදෙසා මැරෙන තරම් ඔබ වහන්සේ අපට ප්‍රේම කළ දෙවියන් වහන්සේ නිසා අපේ පාපයන් සාපයන් උසුලාගෙන ස්වාමිනි අපව නිදහස් කළ නිසා ස්තුති කරනවා දැන් දෙවිපාණනි අපි ඔබ වහන්සගේ ශුද්ධ දෑත්වලට බාර වෙනවා අපි ඔබ වහන්සේගේ දරුවන් ලෙස කැපවෙනවා මේ දවස්සේ ආශිර්වාද කරන්න අපට උපකාර කරන්න ඉදිරි දවස්ද අපේ අනාගතයද විශේෂයෙන් මේ වාතාවරණය තුළ මේ දේශය මේ ලෝකයේ ඇතිවෙලා තිබෙන විපත්තිදායක තත්ත්වය ඔබහන්සගේ ශුද්ධ දෑත්වලට ගේනවා කුරුසිය පූජාව අපේ ජයග්‍රහණයයි කුරුසිය මිදීම අපේ ජයග්‍රහණයයි ස්වාමිනි ඒ තුළින් ඇති නිදහස මිදීම සුවය මේ ලෝකවාසී සියලු දෙනාට අත්දකින්න මේ කාල පරිච්ඡේදය තුල උපකාර කළ මැනව. දැන් දෙවිපියාණනීය වහන්සේගේ අත් දෙකට අපි බාර වෙන්නේ පිය උදවියන් වහන්සේගෙත් පුත්‍ර උදවියන් වහන්සේගෙත් සුද්ධාත්ම උදවියන් වහන්සේගෙත් නාමයෙන්ය. ආමේන්.